දුක සැප ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා කියන මේ අටලෝ දාමම හැම නාමයක් රූපයක් තුළම අන්තර්ගතයි. දැන් අපිට මිතුරා කියලා කියනවා. මොනවාරි අසත්පුරුෂ වැඩක් කරුවාම දැන් ඒ ආතුරා කියලා කියන්නේ නැද්ද? ලාභයක් එනවා. ඒ ලාභය ආයෝජනය කරනවා. ලාභය ආයෝජනය කරන ලාභයක් එන්න එපා. දැන් ඒක පාඩුවක් වෙන අවස්ථාවක් නැද්ද? වෙනවා. අපි හිතන මේකේ ඊට වඩා ලාභයක් ඒ බනකොට අන්ත පරාජයටපත් වෙලා ලාභයක් වෙලා ලෝභ ප්‍රශංසා ලැබෙනවා. ඒ ප්‍රශංසාවේ මාන්නේ මොනාර එකක් වරදුනම දැන් ඒකට නිඳා කරන්නේ නැද්ද? හැමතැනම තියෙන මේ මේ කෝප්පයක් ගත්තාම පිඟානක් ගත්තාම මේ අටලෝ දාම මේකේ තියෙනවා. ලෝභයයි හලෝභයයි දෙක එකට තියෙනවා. අපි පුරුදු වෙලා තියෙන්නේ කෙලෙස් එක්ක ලෝභයෙන් ගන්න. දැන් අපි පුරුදු කරනවා ආර්ය මාර්ගයට ගැලපෙන විදිහට අලෝභයෙන් ගන්න. අර පුරුද්ද වෙනස් කරනවා මිස පුරුද්ද නවත්තලා නැහැ. පුරුද්ද නවත්තලා නැහැ. අර යන රටාව ටිකක් වෙනස් කළා. සිතට වෙනත් පුහුණුවක් දුන්නා අපි. ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙන මෙතන. පුරුදු වීමක්. ඒ පුරුද්ද වාගේ තව පුරුද්දක් දෙනවා යාට. දැන් මේක අනාර්ය පුරුද්ද, ආර්ය පුරුද්දක් දෙනවා. ආර්ය පුරුද්දක් මේ දෙන්නේ. <laughs> හැබැයි ඒකත් පුරුද්දක් තමයි. එතන පුද්ගලයා මෙතන ක්‍රියාවක් තමයි කරන්නේ මෙතන ක්‍රියාව. මෙතනත් කෙනෙක් ඉන්නවා පුරුදු කරන්න මෙතනත් කෙනෙක් ඉන්නවා. පුද්ගලයා නැති වෙලා නැහැ. තාම වැඩේ තියෙනවා, තාම කෙනෙක් ඉන්නවා, තාම මොකද්ද එකක් කරනවා. හැබැයි එදා කලේ අනාර්ය එකක්, ආර්ය අනාර්ය එකක්, අද කරන්නේ ආර්ය එකක්. එච්චරයි වෙනස. ඒක සන සෝවාන් සෞර්දාගාමි එතෙන්ට යනකලුත් කරනවනේ. ඔව්. අනාගාමි වලින් තමයි මේ දෙක. අනාගාමි වලින් තමයි ටැකල් කැඩෙන්නේ. මේ දෙකම අත්හරිනවා. අත්හරිනවා. අත්තරලා ඒ දෙකේම අයිතිකාරය නෙමෙයි. ඒ එයා ඉන්නවා දෙක වෙනම තියෙනවා. එයා දෙකම බලාගෙන ඉන්නවා. ලෝභයක් තියෙනවා අලෝභයක් තියෙනවා. දුකක් තියෙනවා සැපක් තියෙනවා. මිනිස්සු වල ප්‍රශංසා කරනවා ආගෙන ඉන්නවා. ආගෙන ඉන්නවා. එයාට ඒක තුලින් ඒ ඒ ප්‍රශංසාව තුලින් ඒ නින්දාවක් දැනෙනවා. මොකද නින්දාව? මිනිස්සු මේ විදිහට ප්‍රශංසා කරන්නේ ඒ මිනිස්සුන්ට යමක් දුන්න නිසානේ. එහෙනම් යමක් දුන්නාම ඒකට ගුණ කතන කරන තව දෙන්නේ එතකොටනේ. එතකොට මේ කියන කතාව ප්‍රශංසාවද නින්දා නින්දාවක්. තව දෙන්න කියලා කියන්නේ. ඒ ඒක තුලින් අපිට මාන්නයක් හදනවා. අපිට උඩඟුකමක් හදනවා. ඒක තුලින් තවත් බැඳීමක් ඇති කරනවා. ඒ කියන්නේ අපිට මේ නින්දාවක් ඒගොල්ලෝ කරන්නේ. ආර්ය මාර්ගයට අකුල් වෙලනවා මේ මිනිස්සු. අපිට නින්දාවක් කරන්නේ. එයා ඒක දකිනවා. ප්‍රශංසාව තුල නින්දාව දකිනවා. නින්දාව තුල ඒ දෙකම දකිනවා එයා. ලාභයක් ලබනවා. එළවලු ටික අවිකුණනවා. එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරනවා. ලාභයක් ලබනවා. ඒක අලාභයක් නෙමෙයිද? දැන් ලාභයක් ලැබුවාම දැන් එයා තුළ වත්කම් වැඩි වෙලා දැන් ලෝභයට අවු වෙලා නැහැ සසරට අවු වෙලා නැහැ එදා තිබුණාට වඩා තවත් භව දෙකක් වැඩි වෙලා නැහැ දැන් එයාට ඇවිල්ලා තියෙන අලාභයක් ආර්ය ජීවිතේට එහෙනම් ලාභය තුල තලාභයක් තියෙනවා ඒ දෙකම එයා දකිනවා අලාභයක් වෙනවා ඒක තුනේ ලාභයක් දකිනවා මොකද අලාභේ අද සේරම ටික අලාභයි අද රුපියල් 50000ක් මට අලාභයි. හැබැයි 50000ක් මට ලැබුණා නම් ඒ 50000 අත්තරින්න මම වේර විහාර වලට තීන්ත ගන්න එපාය. බත් විලා මිනිසුන්ට කන්න දෙන්න එපාය. පිරිකර අරගෙන ගෙවල් ගන්න යන්න එපාය. හැබැයි 50ක් හම්බුන්නේ නැනේ. ඒ වෙන්න තිබිච්ච මාංශියක් මට නැහැ. ඒක අත්හරින්න තිබිච්ච ඒ මාංශයෙන් තිබිච්ච දුකද මට නැහැ. මේක අත්හරින්න තිබිච්ච අවස්ථාව මට අයින් වෙනවා. ඒක ලෝකෝත්තර ලාභයක් නෙමෙයිද? ලාභයක්. නැත්නම් ඒ 50 නැති කරන්න ඒක ඒ අත්හරින්න පුදුමාකාර දුකක් විඳින්න එපායි. ඒක ලාභයක් ලෝකෝත්තරව. හැබැයි මේ බලනකොට අලාභයක්. ඇයි 50000 පාඩු වෙලා තියෙනවා. ලාභ අලාභ, නිന്ദා ප්‍රශංසා, යස හයස ඒ හැම එකක්ම එයා එකට දකිනවා. ඒකට දකිනවයි කියලා කියන්නේ නැත්නම් එයා සම්මාට ඇවිල්ලා ඉවරයි. එයා ආය සතර පායට දාන්න බෑ. මේක සෝවාන් වෙන එක ක්‍රමයක්. අටලෝ දහම අටලෝ දහම වශයෙන් දකිනවා. නිතරම දකිනවා. හැබැයි එකක් නෙමෙයි, ඒ දෙකක් වශයෙන්ම දකිනවා එයා. ප්‍රශංසාවක් එනකොට ඒකත් එක නින්දාව දකිනවා එයා. ලාභය කෙනෙකුටම එයා අලාභය දකිනවා. මම ලාභයක් ලබනකොට තවත් කෙනෙකුට අලාභයක් ලැබෙන්නේ නැද්ද? ජයක් මට ලැබෙන්නේ අනිත්‍ය පරාජය වෙන නිසා නෙමෙයිද? ඉතින් එහෙම නැත්තම් 10ක් දීවම 10ටම එක දෙන්න එපායි. එක්කෙනෙකුට විතරනේ දිනුම දෙන්නේ. නමයක් පෙරදෙනවා. එහෙනම් පරාජය තිබුණොත් තමයි ජයක් ලැබෙන්නේ. ඒ දෙකම එයා දකිනවා. මගේ ජය අනිත්‍යගේ පරාජය නම් මේ ජයට පරාජයකුත් අන්තර්ගත වෙලා තිනවා. ඒ පරාජය අන්තර්ගත වෙච්ච නිසා තමයි මේ ජය බැබලෙන්නේ. මේක දකිනවා. ඒක දකින්න පුළුවන් ඒ අටලෝ දාමෙන් පුළුවන් එයාට සෝවන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්න. එකක් දකිනවා නම් එයා සෝවන් වෙනවා. එක පාර්තන එයා එක්කෝ ලාභ අලාභ දකිනවා. එහෙම නැත්නම් නිന്ദා ප්‍රශංසා දකිනවා. එහෙම නැත්නම් යස හයස දකිනවා. එහෙම නැත්නම් දුක සැප දකිනවා. එකයි දකින්නේ. ඒ එක තුල තියෙන දෙක දකිනවා. එයා සෝවන්. යමක් දකිනකොට එයා හතරක් දකිනවා. එයා සකු르දාගාමි. යමක් දකිනකොට එයා හයක් දකිනවා. අටලෝ දාමේ හයම පේනවා එකපාරට. හැබැයි එකක් හොයන් ගන්න තැනකින් වැරදෙනවා. නිතරම කැරකි කැරකි හයයි පේන. ඒ කියන්නේ අනාගාමි. රාතන් වහන්සේට කෝපයක් පෙන්වනවා මේකෙන් අටලෝ දාමෙම යට පේනවා. ඒ කියන්නේ ඒකේ වැඩ ඉවරයි. මේ ලෝකේ තියෙන දාම් 8යි. අටම යට සෑම රූපයක් ගත්තත් නාමයක් ගත්තත් ශබ්දයක් ගත්තත් හැම එකකම පේනවා. විසිවරයක් දානයක් ගන්නවා. රිසීවරේ දානයක් ගන්නවා. ස්වාමීනි රසයිද? රස දැනෙන්නේ රස නැති ස්වභාවයේ තියෙන නිසා. දැන් රස රස නැහැ. මීරි අමීරි දෙකම දැක්කා. මේක ලාභයක් ඔබ වහන්සේට විශේෂ ප්‍රණීතාර ඔව් අලාභයකුත් තියෙනවා. ඇයි? බඩ ඇතුළට ගියාම දිරවන්න ඔයානේ මේ දුක් විඳින්නේ මම අලාභයකුත් තියෙනවා. එයා ඒ දාන වේල තුල අර ඔක්කොම ටික දකිනවා. ප්‍රශංසාවක් ලැබෙනවා රිසීවරයට දාහනයක් දුන්නයි කියලා. හැබැයි ඒ රිසීවරයා ಗುಣකතන කළේ නැත්තම් එයාගේ සන්තෝෂයෙන් මොනාර කිව්වේ නැත්තම් දැන් බනින්නේ නැද්ද? කාලා ඉවරනම බැනුම් ආණ්ඩත් ලෑත් වෙනවා එයා. ඒක තුළ මේ නින්දාවකුත් තියෙනවා. ඒ අටම දකින්න එයා. ඒ අටම දකින්න නිසා එයාට නැවත ඉපදෙන්න බෑ. දැන් අපි හැමෝම ඉන්නවා පුදුජන නම් අපිට අට පේන්නේ නෑනේ. එක්කෝ එකකින් එකක් පේනවා ලාභයක් පේනවා අලාභය අපි දකින්නේ අලාභයක් එච්චදාට අලාභය දිහා බලලා කම්මුලට අත තියාන කල්පනා කරනවා ලාභෙ පේන්නේ අලාභ වෙන තරමට අත්හැරෙන්නේ නැද්ද අයිමි වෙන්නේ නැද්ද අයිමි වෙන තරමට මේ මිනිස්යාට ඉතින් අත්හරින්න තියෙන අවස්ථාවල් අඩුයිනේ නිවන ලං වෙලානේ ලෝභය අඩු වෙලානේ ලෝභ වෙන්න තියෙන අවස්ථාව අඩු වෙලානේ ධාර්තාව අඩු වෙලානේ අල්ලා ගන්න තිබිච්ච ඒ ධාර්තාව Tamanට අයිමි වෙලානේ ඒක නිවනට මොනතරම් ලාභයක්ද මේක දැක්කේ නෑනේ. එයා දැක්කේ අර අලාභේ විතරනේ. ලාභයේදී අලාභයක් දකිනවා නම් අලාභයේදීත් ලාභයක් දකිනවා නම් එයා සෝවන් වෙනවා. නින්දාව ලැබෙනකොට ප්‍රශංසාව දකිනවා නම් ප්‍රශංසාව තුළ නින්දාව දකිනවා නම් එයා සෝවන්. ඇයි? බයිනකොට හිතනවා ඒ කාලේ බැනපුවා. මේ දැක්ක නේද? මේවා තමයි බණින් දැත්තේ. එයා ඒක දකිනවා. ඒ ප්‍රශංසාව තුළින් Tamanට තරහා යන ප්‍රතිසතය Tamanට ඇතිවෙන ඒ වෛරය, ద్వේෂය, ඒ හැම නිନ୍ଦා වචනයක්ම බැනුමක් තුලින් මේකේ දකිනවා. ඒ නින්දාව තුළින් එයා ප්‍රශංසාව දකින මොකද්ද? එයාගේ නින්දාව තුළින් මගේ තියෙන සේරම අඩුපාඩු මට ලැබුණා. ඒකට එයා ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා, ආශිර්වාද කරනවා. එයා ඒ නින්දාව තුළින් ප්‍රශංසාව දැක්ක එයා සෝවාන් වෙච්ච කෙනෙක්. එයා ආර්ය මාර්ගය යන කෙනෙක්. මේ විදිහට යස හයස කැමැත්ත තුල අකමැත්ත දකිනවා. අකමැත්ත තුල කැමැත්ත දකිනවා. අපි දරුවෙකුට කියන පුතා මේ මේ කෙනාට කැමතිද බඳින්න? මං කෑට කැමති නෑ. එයාට කැමති නෑ කියන්නේ වෙන කෙනෙකුට කැමති එයා. දෙමව්පිය ඒක දන්නේ එහෙනම් අකමැත්ත තිබුණොත් තමයි යාට කැමැත්තක් ඇති වෙන්නේ. කැමැත්තක් තිබුණොත් තමයි අකමැත්තක් ඇති වෙන්නේ. ඇයි? එයා වෙන කෙනෙකුට කැමති නම් මෙතනට අකමැති. මෙතනට කැමති නම් වෙන කෙනෙකුට අකමැති. එහෙනම් මේ අකමැත්ත කැමැත්ත දෙක එකට තියෙන මේක දකිනවා නම් එයා සෝවාන්. මේවා ආර්ය මාර්ගයේ දිනු කරනවා නම් වඩනවා නම් සම්මාව කියන එක ඇත්තට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. සතර පායෙන් බේරෙන කෙනෙක් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි රාත් වෙනවා නම් තමයි ඒක වටින්නේ. ඒ මිනිසත් භවයේ ආලෝකමත් වෙන්නේ එතනදී. ඒ නිසා සම්පූර්ණ අටලෝදාම හැම නාමයකින්ම රූපයකින්ම වන්නේකින් ගන්ධයකින් රසයකින් ඕජාවකින් ස්පර්ශයකින් චෛතසිකයෙන්ම දකින්න පුළුවන් නම් එයා ඒකාන්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨයි. එයාගේ අවසාන භවය කියලා අපිට කියන්න පුළුවන්. හැම චෛතසිකයක් තුළම අටලෝ දාම තියෙනවා. වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? අපෑදිලි තන් තියෙනවනම් කියන්න. ලෝකේ රූමත්ම කාන්තාව රූ රජින කියලා කියනවා. ලෝකේ රූමත්ම පුරුෂයා. හැබැයි මේ දෙන්නා බලන්න මුළු ලෝකෙම කැමති. හැබැයි දෙන්නම රූමත්නේ. ලෝකෙම එක දෙන්න කසාද බැන්දාම මාසයක් දෙන්න එකට ඉන්නකොට මේ කලකිරයි. දැකලා දැකලා දැකලා ඒ රූපේ දකින්නට කැමති නැහැ. මාස 3ක් යනකොට මුන් එකාට එක්කිනා දකින්නවත් කැමති නැහැ. ලෝකෙම රූ රජින බැන්දත් මාසයක් යනකොට ඒ රූපේ දකින්න අකමැති වෙන මේක තමයි ස්වභාවය. මේ කැමැත්ත අකමැත්ත යස ආයස මේක දකින්න ඕනේ. කොච්චර ලස්සනට අත ගගා හැදුවත් කුටිය මාස 3ක් යනකොට මේ අපිටම කලකින. දැන් කොච්චර භවනවාගේ හදපු කුටි දාලා ගින් නැද්ද? ඒ මොකද ඒ කැමැත්තටුනේ අකමැත්ත. ඒක ඒක තුල තියෙනවා ඒකේ දෙක දකින්න ඕනේ. ඒ දෙක එකට දකින්නවනේ එයා ඕනම තැනක ඉන්න පුරුදු වෙනවා. ඕනම පරිසරයක ජීවත් වෙන්න එයාගේ සිත හදාගන්න එයා දන්නවා මේ ඇතිවෙච්ච කැමැත්ත කාලයකින් අකමැත්තක් වෙනවා. අකමැත්ත තමයි. අකමැත්තේ මාස ගාණක් හිටියාම එතන උරු වෙනවා. දැන් කැමැති. දැන් යන්න කැමැති නෑ. අකමැත්ත කැමැත්ත නම් මේ දෙක එකට තියෙන්නේ. මේ මානසිකත්වයේ දකින්න ඕනේ. ඒක පුරුදු කරන්න ඕනේ සිතට. ඒක හාර්ය මාර්ගයක්. සම්මාවක් ඒක. අටලෝදාම. අටලෝදාමෙන් එතර වෙච්ච හැමෝම මොනවද වෙන්නේ? රාහත් වෙනවා. බුදුහාඳුර දේශනා කරනවා. මහණෙනි අටලෝදාමෙන් කෙනෙක් අවු වෙන්නේ නැත්නම් එයා රාහතෙක්. හරිනේ නං. පළවෙනි අටලෝදාමෙන් අවු වෙන්නේ නැත්නම් එයා සෝවාන්. දෙවෙනි අටලෝදාමට අවු වෙන්නේ නැත්නම් එයා සකු르දාගාමි. තුන්වෙනි අටලෝදාමට අවු වෙන්නේ නැත්නම් අනාගාමි. හතරවෙනි අටලෝදාමට අවු වෙන්නේ නැත්නම් එයා රාහත්. යුවල හතරයි. මාර්ගයයි ඵලයයි මාර්ගයයි ඵලයයි මාර්ගයයි ඵලයයි මාර්ගයයි ඵලයයි මේ විදිහට හැදිලා තියෙන මේවා අභිරහස් මේවා ගොඩාක් කට්ටිය සාකච්ඡා කරන්නේ ගවේෂණය කරන්නේ වඩාගෙන යනකොට අහුවෙනවා මේක තමයි මේ කියන්නේ එන මොකද විශේෂ ගැටලු නැහැ නේද